දේශපාලක හතුරාව එහෙම නැත්නම් අනිත් තරග තරුවාව විනාශ කරනවා කියලා කවදාකවත් කිසිම නායකයෙක් කිව්වේ නැහැ. ජේ.ආර්. ජයවර්ධනවත් කිව්වේ නැහැ. අද කියන්නේ රාජපක්ෂ විනාශ කරනවා. බලන්න වෙනස විනාශ කරනවා. දැන් මේ වෛරය බලන්න. අද සමහරු මට දොස් කියනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හදනවලු. නෑ මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න තමයි මම ඇවිල්ලා කතා කරන්නේ. මට චෝදනා කරන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා කියලා. මොකද අම්මගෙන් දුව කඩාගෙන යනකොටත් මම මේකේ. අම්මා ගාවට වෙලා හිටියා. පුතා කඩාගෙන යනකොටත් ආමුදුරනේ මම මෙතන. අම්මා ගාවට වෙලා හිටියා. මහලේ ගම්ල කඩාගෙන යනකොටත් මම මේකේ. ඉතින් පක්ෂය කැඩුවේ මම නෙවෙයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාලිපාරේ 301 ගොඩනැගිල්ල නෙවෙයි. බෝඩ්ලෑල්ල නෙවෙයි. ලාංඡනය නෙවෙයි. කොහෙද රටේ පංචමහා බලවේග ඒක රාශි වෙන්නේ. එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ.